මේ විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට දිගහරින්න දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධිය. කාංකා කියන්නේ සැකය නැති කරගන්න නැති කරගෙන පිරිසිදු වෙන ආකාරය. සැකය අවිශ්වාසය විමතිය ඒ ගැටලුව විසඳගෙන පිරිසිදු වෙන ආකාරය පිළිබඳව තමයි මේ හතරවෙනි ධර්මතාවය විසුද්ධි හතයි සප්ත විසුද්ධීන්ගෙන් හතරවෙනි එක. කාංකා විතරණ විසුද්ධිය. එහෙනම් අදත් ඒ පිළිබඳවමයි ධර්ම දේශනාව. මේ සංසාර සසරෙන් කොහොමද නිවෙනට යන්නේ? ඇයි? සසර පැවැත්මට හේතු තියෙනවා. හේතු ක්‍රියාත්මක වෙන තාක්කල් සසර පැවැත්මක් තියෙනවා. යම් අවස්ථාවක යම් වෙලාවක ධර්මය දැනගෙන පැහැදීමෙන් අවබෝධ කරගෙන හේතු අයින් කළොත් නිවනටමයි. ඒක අදද හෙටද ලබන සතියේද කියලා අදාළ නැහැ. ධර්මයේ තේරුම් ගන්න අවබෝධ කරගන්න යම් වෙලාවක් ඇද්ද? එතනදී ආ හේතු අයින් කරනවා. ඒ අනවබෝධය තුල ඉන්න තාක්කල්ය හේතු හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුකට හේතුවක් තියෙනවා. ස්කන්ධ පංචකය ධාතු ආයතන නාම රූප මේ තමයි දුක්. මේ සියල්ල හදන්නේ හේතුන්ගෙන්. එහෙනම් හේතු නිරුද්ධද යම් තැනක සහ මුලින්ම අවසන්ද නැවත හටගැන්මක් නැද්ද? ඒ නිවනයි. තොර නිර්වාණ ධාතුව කියන්නේ පැවැත්මක් නැති තැන. පැවැත්මක් ඇති තැන සසර. යම් හෝ සියුම් හෝ සිතවිල්ලක් හෝ යම් රූප ධර්මයක් පවතිනවාද? එතන පවතින දුක. කිසිවකම නොපැවැත්මක් ඇද්ද? එතන නිවන. නාම රූප දෙකේ පැවැත්මක් නෑ. ස්කන්ධ පහේ පැවැත්මකුත් නෑ. ආයතන වල පැවැත්මකුත් නෑ. ධාතු වල පැවැත්මකුත් නෑ. ඒ නිවන. උදාහරණයක් කියනවා. ගින්නක් ඇවිලෙනවා. ඒ ගින්නට අපි වියලි දර දැම්මොත්, වියලි ගොම දැම්මොත්, වියලි වියලි ද්‍රව්‍ය දැම්මොත් ඒ ගින්න ඇවිලෙනවා. හැබැයි ගින්නට අපි මොකොත් නොදා හිටියොත් කිසිම දෙයක් දාන්නේ. ඒ තියෙන ආහාරය අරගෙන ඒ ගින්න නිවෙනවා. එතකොට ඒ නියුණු ගින්න උතුරට ගියාද, දකුණට ගියාද, නැගෙනහිරට ගියාද, බටහිරට ගියාද? ගිය තැනක් නැහැ. නියුණා. හැබැයි නැවත එතනට වියලි වියලි දර, වියලි වියලි ගොම, වියලි වියලි දේවල් දැම්මොත් ඇවිලෙනවා. එතක් ඇවිලෙනවා. නොදා ඉන්නවා. ඒ නොදා ඉන්නේ මොනවද? මේ පිළිබඳව කරුණු කියන්නේ. ඔයත් මේවා නැවත නැවත මේ ගින්නට දානවද කියලා බලන්න. දානවා නම් ඒ වයින් කරගන්න. ඒතොර ගින්න නිවෙනවා ඒ නිවුණු ගින්න උතුරට ගියෙත් නැහැ. දකුණට ගියෙත් නැහැ. නැගෙනහිරට ගියෙත් නැහැ. බටහිරට ගියෙත් නැහැ. නිවුණා එතනින් අවසන්. පැවැත්ම නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපදින්න සැරසෙන සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රධාන හේතු හතරක් තියෙනවා. උපදින්න ලෑස්ති වෙන සත්‍යයට. හා උපන්නා වූ සත්‍යයට. ඒතර උපදින්න ලෑස්ති වෙනවා නම් යාට සසරක් තියෙනවා. උපන්නා වූ සත්‍යයට සසරක් තියෙනවා. එහෙනම් මේ උපදින්න ලෑස්ති වෙන සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රධාන හේතු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කබලින්කාර ආහාරය. කෑලි වලට කඩලා, ගුලි කරලා අපි අනුභව කරනවා. ඒක ඕනේ. කබලින්කාර ආහාරය. නැතුව මේ ප්‍රවෘත්තිය ගෙනියන්න මේ පැවැත්ම ගෙනියන්න බෑ. දින 6ක් ගෙනිච්ච හැකි. හත්වෙනි දවසේ අනිවාර්යෙන් වළඳන්න වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදුණු අනාගාමී පුච්චලයන් රහතන් වහන්සේලාත් 6 වෙනි දවසේ නැගිටිනවා. ආහාරයක් ගන්න ඕනේ. 6 දවසයි ඉන්නේ 7 වෙනි දවසේ නැගිටිනවා අනිවාර්යෙන්. එහෙනම් කබලින්කාර ආහාරය ඒ කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය හේතුද? හේතුවයි. ස්පර්ශ ආහාරය. ස්පර්ශයක් උන් නැත්තම් මේ පැවැත්ම ගෙනියන්න බෑ. මොකක්ද ස්පර්ශය කියන්නේ? ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ. පැවැත්ම අරන් යන්න. එතකොට සිතක් පහළ වෙනවා. කරුණු තුන එකතු කරලා දෙනවා. ස්පර්ශය තමයි එකතු කරලා දුන්නේ. විඳිනවා. නැත්තම් ගෙනියන්න බෑ. තේරෙනවද කියන්නේ? කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ. ගැටෙන්න ඕනේ. සිතක් හැදෙනවා. එතකොට ඒ කරුණු තුන එකතු කරන්න මූලික උනේ ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට පැවැත්මක් තියෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. එතකොට නාසයට ගඳ සුවඳ ස්පර්ශ වුනේ නැත්තම් ඒත් විඳින්න බෑ. සිතක් හැදෙනවා, ඝන විඥානය, කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ තවත් දිගට යනවා ඉතින්. විඳීම හඳුනා ගන්නවා, හඳුනා ගැනීම අනුව බලවත් වෙනවා, බලවත් වුනහම විඥානීය පවතිනවා. ඉතින් සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. දිවට රස ස්පර්ශ වෙන්න ඕනේ. රස දැනගැනීමේ සිතක් හැදෙන්න. කර්ණොතන එකතු කළ ස්පර්ශය විසින්. ස්පර්ශය උනේ නැත්තම් දැනගන්න බෑ. බටයක් දාලා බටයකින් ආමාශයට අර බ්ලෙන්ඩර් කරලා ආහාර දැම්මොත් රස දැනගැනීමේ සිත් හැදෙනවද? කවදාවත් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක දිවට ස්පර්ශ වෙන්න ඕනේ. කර්ණු තුන එකතු කරේ ස්පර්ශය විසින් ස්පර්ශය නිසා රස විඳිනවා. කයට පහස සීත උෂ්ණ දෙක දැනෙනවා. ඒ අනුව සිතක් හැදෙනවා. එතකොට ඒ ස්පර්ශය උනේ කයට. ඒ ස්පර්ශය අනුව විඳිනවා. ඒතර ස්පර්ශය ආහාරයක්ද? ආහාරය. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙන්නා වූ චේතනා. චේතනා කියන්නේ කර්මය. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් මේ මනෝ සංචේතන ආහාරය වනේ මම ඒ පිළිබඳව විස්තර කරනවා. තව ටිකකින් මුල ඉඳන් ගන්නවා කබලින්කාර ආහාරය ඉඳලා. අනිත් එක විඥාන ආහාරය. මනස නැත්නම් මේකේ පැවැත්ම තියනවද? සිත, විඥාණය, මනස නැත්තම් ඩෝංගල ඇදගෙන වැටෙන පොළොවට. ඊට පස්සේ ඉතින් නම කියලා කතා කරන්නේ එයාගේ දේහය කියලා තමයි කතා කරන්නේ. එතන ඒ කියන්නේ එහෙනම් වටිනාකම තියෙන්නේ විඥාණය. ඒක පහ වෙච්ච තැන වැඩක් නෑ. එහෙනම් විඥානයේ ආහාරයත් ඔව්. දැන් බලමු. දැන් ඔය කෙටියෙන් කිව්වේ. දැන් විස්තර වශයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාර හතර විශේෂ විශේෂයි. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් නියත වශයෙන්ම අවශ්‍යයි. ආහාර වලට හේතුවක් තියෙනවා. තණ්හාවයි. තණ්හාව අවසන්ද මේ ආහාර එතනින් එහාට අවශ්‍ය වෙන්නේ. ඒ Nirodhe හෙවත් නිවනයි. ඒකට යන මාර්ගයක් මම දේශනා කරලා තිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරෙනවද? එහෙනම් ඒ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් මේ හේතුඵල ධම දැකලා විදර්ශනා ප්‍රඥාව තුළින් එයා නියත වශයෙන්ම යන්නේ නිවනට. එහෙම නැති තාක්කල් සසරට. සසරට මේ හතරම ඕනි. දැන් බලමු කබලින්කාර ආහාරය කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය මේ උපදින්න ඉන්න සත්වයට කොහොමද ඉන්නේ? උපදින්න ලෑස්ති වෙන සත්වයට කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? එයාටත් මේක උපකාරයි. ඒ කොහොමද? අපි මීට කලිනුත් මේ දේශනාවලදී මේක පැහැදිලි කරලා තියෙනවා. සත්වෙක් එහෙම නැත්නම් කෙනෙක් හෝ අපි දැන් සම්මුතියෙන් කතා කරනවා නම් පුජ්‍යලෙක් ගැන කතා කරා. කෙනෙක් කුස පිළිසිඳ ගන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනි. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනි. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඕනි. චුත වෙච්ච සත්‍යයේ විඥාණය මේ කලලයට සම්බන්ධ වෙන්න ඕනි. දැන් එහෙනම් මේ කබලින්කාර ආහාරය කොහොමද මේ උපදින්න යන සත්‍යයට උපකාර වෙන්නේ? ඒ තමයි ස්ත්‍රී ඩිම්බ සකස් වෙන්නේ මව ගන්න ආහාරයෙන්. තේරෙනවද කියන එක. අම්මා ගන්න ආහාරයෙන් තමයි ස්ත්‍රී ඩිම්බ සකස් වෙන්නේ. තාත්තා ගන්න ආහාරයෙන් තමයි පුරුෂ සක්‍රාණු සකස් වෙන්නේ. එතකොට මව ගන්න ආහාරය මොනවද තියෙන්නේ? කබලින්කාර ආහාරය. කැලි වලට කඩලා ගුලි කරලා අනුභව කරපු ආහාරය ප්‍රත්‍ය වුණාද නැද්ද අර ස්ත්‍රී ඩිම්බ සකස් කරන්නේ? හරිද? ඒතර පියාගත් ආහාරය මොනවද තියෙන්නේ? සතර මහා ධාතු සුද්දාස්ඨක කලාපය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඕජා කියන්නේ පැතිරීම. ତර මව ගන්න ආහාරයේ තියෙන්නේ සුද්දාස්ඨක කලාපයයි. පියා ගන්න ආහාරයෙන් ඒ සුද්දාස්ඨක කලාපයෙන් සකස් කරන දෙයට තමයි පුරුෂ සක්‍රාණු කියන්නේ. දැන් එතකොට කබලින්කාර ආහාරය මවගත් ආහාරයත් පියාගන්න පියාගත් ආහාරයත් ගර්භාෂයේ යුක්තාණුවක් වශයෙන් නැවත සුද්ධාස්ත්‍රක කලාපයක් වශයෙන් ගර්භාෂයේ පැතිරෙනවද නැද්ද? මේකට කියන්නේ ඕජා රූපය. ඕජාව කියන්නේ පැතිරෙනවා. දැන් පැතිරීමක් නෙමෙයිද තියෙන්නේ එතන? ගලාගෙන යාමක් නෙමෙයිද තියෙන්නේ? පැතිරීමක් තියෙන්නේ. ඒ තමයි ඕජා රූපය. දැන් මේ කබලින්කාර ආහාරයෙන් සකස් කරන්නේ ඕජා රූපය. ඒක තවත් විස්තර කරනවා නම් ඒකෙන් තමයි මේ ශරීරයේ සියලුම තැනට මේ ඕජාව ගෙනියන්නේ. ආමාශය පැසවලා ශරීරයේ සියලුම තැන්වලට මේ ඕචාව අරන් යනවා. එතකොට තමයි මේක පවත්වන්න පුළුවන්. එතකොට එහෙනම් අර ගර්භාෂය අර යුක්තාණුවේ තියෙන්නේ කබලින්කාර ආහාරයද නැද්ද? ඒතර කබලින්කාර ආහාරය කියන්නේ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයේ හැවත් ඕජා රූපය, පැතිරෙන රූපය. දැන් ඒ රූපය අවශ්‍යද නැද්ද උපදින්න ඉන්න සත්‍යාගේ විඥාණයට බහින්ද? හ්ම් දැන් පැහැදිලිද එතකොට? එහෙනම් උපදින්න ඉන්න සත්‍යයටත් මේ කබලින්කාර ආහාරය ප්‍රත්‍යද උපකාරද ප්‍රයෝජනද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උපදින්න ලෑස්ති වෙන පුජ්‍යලයටත් ඕනේ උපන්නා වූ සත්‍යයට. දැන් අර ඒ පැතිරීම උඩ තමයි මේ විඥානය පතිත වෙන්නේ. ඒ කියන්නේ චුත වෙච්ච සත්‍යයේ ඒ ප්‍රතිසන්දි විඥානය චුත වෙන අවස්ථාවේ යම් අරමුණක් ඇද්ද? කර්මය කර්ම නිමිත්ත ඒකම තමයි ප්‍රතිසන්දි විඥානයේ ආරම්භණයත් භවාංග සිතත් ඒකමයි එහෙනම් මේ විඥාණය මේක පතිත වෙනවා මොකේද ඕජා රූපේ කබලින්කාර ආහාරයෙන් සකස් වෙච්ච ඕජා රූපේ අර විඥාණය පතිත වෙනවා පතිත වෙනකොට ඒක රූප කලාප 30ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා අර ප්‍රතිසන්දි විඥාණයත් එක්ක පැටලලා ආපු කර්ම ශක්තියට ඒ නිසා තමයි සංකාරපච්චය විඥාන කියන්නේ. කර්මානුරූපව උපදිනවා කියන්නේ ඒක. උපදින කෙනෙක් නැහැ. අර සිතුවිල්ල මනසේ පැටලිලා ආපු කර්මය ඒ කියන්නේ කරපු ක්‍රියාව සත්ත්වඝාතනයක්ද අදත්තා දානයක්ද කාම මිත්‍යාචාරයක්ද බොරුවක්ද කේලමක්ද පරුෂ වචනයක්ද අධික ලෝභයක්ද දේශසහගත සිතක්ද ඒ බලවත් සිතත් එක්ක තමයි විඥානය පැටලිලා ආවේ. ඒතර විඥානය පැටලිලා ආපු විඥානය අර ගර්භාෂය රෝජා රූපේ ඒ යුක්තාණුවේ පැතිරෙන යුක්තාණුවේ පතිත වෙනකොටම ශරීරයෙන් 10ක් විකෘති කරනවා. තේරෙනවද? අම්මයි තාත්තගේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි හොඳට. දරුවා අංග විකලයි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ආ කවුද හැදුවේ? චේතනාම් බික්ක එකක් මං අදාමි. ඒතර පෙර භවයේ දැන් මේ පැහැදිලිද දැන් කියන එක? ගැඹුරු කරුණක් මේ කියන්නේ. පැහැදිලි කළ සරලව කියන්නේ. එතකොට උපදින්න උපදින්න ලෑස්ති වෙන පුච්චලයට කබලින්කාර ආහාරය ඕනේ ද නැද්ද? දැන් අර ඕචාරූපය පතිත වෙනකොට ශරීරයෙන් 10ක් හැබැයි හොඳට එවන්නත් පුළුවන්. එයා පෙර භවයේ හැසිරිච්ච ආකාරය, යාගේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය තමයි ඊගව භවය නිර්මාණය කරන්නේ, සකස් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කර්මයට අනුරූපවයි. ඒකට කියන්නේ ජන කර්මය. කර්මයට අනුරූපයි මේ බහින්නේ කියන්නේ. එතකොට දැන් හෘදේ වස්තුවෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. හෘදේ වස්තුව හොඳට වැඩ කරන, හොඳට ක්‍රියාත්මක වෙන. අවුරුදු 80ක් 90ක් දිගටම කිසිම ආබාධයක් නැතුව ක්‍රියාත්මක වෙන හෘදේ වස්තුවක් හම්බෙන්න පුළුවන්. හැබැයි හෘදේ වස්තුව කියන්නේ සුද්දාස්ත කලාපය. සතර මහා ධාතු. හරිද? ඒක සත්‍යයක් නෙමෙයි, පුච්චලයක් නෙමෙයි. ඒකෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. ප්‍රාණඝාත කුසලය නම් කරලා තියෙන්නේ හෘදේ වස්තුවෙන් 10ක් වෙනස් කරලා එවන්නේ විකෘති කරලා එවන්නේ හෘදේ වස්තුව වැඩ කරන්න තියෙන අඩු කාලයක්. ඒතර හෘදේ වස්තුව වැඩ කරන්න තියෙන අඩු කාලයක් නම් ඒ පුච්චලයට මොකද්ද තියෙන්නේ? පැවැත්ම. කෙටි කාලේ. ඒ නිසා තමයි අඩු වයසෙන් මැරෙනවා කිව්වේ. සත්ත්ව ඝාතනය කරන පුච්චලේ අඩු වයසෙන් මැරෙනවා කිව්වා. උපදින්න ඕනේ නිරය බැරි වෙලාවත් manuss ලෝකයට આવත් අඩු වයසෙන් මැරෙනවා. ඒතර අඩු ආශයෙන් මැරෙන්න අවශ්‍ය කරන ආකාරයට හાર્ට් එක හෘදේ වස්තුව සකස් කළා එමන් 10ක් විකෘති කළා. එහෙමයි නැද්ද? උපත්ති ඉඳලා. අමාරුවෙන් හුස්ම ගන්න. හાર્ට් එක හරියට වැඩ කරන්නේ නැහැ. එක්ක නාලයක් නැහැ. නාල දුර්වලයි. නැද්ද එහෙම? කවුද කෙරුවේ? කවුද වැඩේ කළේ? තමන්ගේම සිතුවිලි. වරදවා ගත්ත සිතමයි. ඒකයි චේතනහම් භික්කවේ කම්මං වදාමි එතකොට භාව රූපයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. කරලා තියෙන කර්මය කාම මිත්‍යාචාරය නම් ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයෙන් 10ක් විකෘති කරනවා. නපුංසකයි. රූප කලාප 30ක් විකෘති කරනවා. විකෘති කරන්නේ කොහොමද? අර කර්ම වේගයත් එක්ක පතිත වෙන විඥාණය අර ගලාගෙන යන ඕචා රූපය සුද්දාස්තික කලාපය කබලින්කාර ආහාරයෙන් සකස් වෙච්ච ඕචා මේ රූපය ටිකක් වෙනස් කරනවා එතකොට දැන් සත්‍යයේද පහළුනේ ද සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළාද මොකද්ද සිද්ධ කළේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළේ නමුත් අපි කතා කරනවා පුජ්‍යලෙක් පිළිබඳව. එයාගේ හાર્ට් එක දුර්වලයි කියලා. එයාට අතක් නැහැ කියලා. එයාට කකුලක් නැහැ කියලා. එයාගේ කකුලක් හීනී කියලා. එයා අංග විකලයි කියලා කතා කරනවා. කෙනෙක්ද අංග විකල? දර අර යුක්තාණිය පැතිරෙන ඕචා රූපේ අර කර්ම වේගය පතිත වෙනවත් එක්කම වෙනස් කරපු සුද්ධාෂ්ටක කලාපේ වෙනසක් ඇති කරේ. සත්‍ය පුජ්‍යලයක් ඉපදුන්නේ නැහැ එතකොට ඒ තැනට සකස් කෙරුවේ Tamange පෙරභවයේ නොමනා විදිහට හැසිරෙච්ච සිත නෙමෙයිද? මේ ප්‍රාණඝාතයක් කරන්න මනා ලෙස සිත හැසිරුණා නම් ප්‍රාණඝාත කරයිද? නොමනා ලෙස හැසිරෙච්ච සිත ප්‍රාණඝාතයක් කළා. එතකොට එනකොට මෙයාගේ heart එක දුර්වලයි, ශරීරයෙන් දුර්වලයි, වැඩි කාලයක් පවතින්න බෑ අඩු වයසෙන්. දැන් හරිද තේරෙනවා? දැන් එහෙනම් උපදින්න ඉන්න සත්‍යයටත් එතන ඉඳලා උපන්නා වූ සත්‍යයට. දැන් බැස්සනේ මව් කුසේ. කොහොම හරි චේතනාව සකස් වෙච්ච ආකාරයට දැන් බැස්ස. දැන් එතන ඉඳලා කබරින්කාර ආහාරයේ කබරින්කාර ආහාරය අවශ්‍යද නැද්ද? මම ආහාර නොගත්තොත් මොකද්ද වෙන්නේ කලලෙට? මව ගන්න ආහාරයෙන් යපෙනවද නැද්ද දරුවා? සම්බන්ධ වෙලා තියෙනනේ පෙකණි වෙලේ. එතකොට මව ගන්න ආහාරයෙන්නේ දරුවා පෝෂණය වෙන්නේ එතනින්ද? එහෙනම් උපන්නා වූ සත්වයාටත් මව ගන්න ආහාරය කෑලි වලට කඩලා ගුලි කරලා ගන්න ආහාරය නෙමෙයිද? කබලින්කාර ආහාරය. එහෙනම් උපදින්න ඉන්න සත්වයාටත් උපන්නා වූ සත්වයාටත් ප්‍රත්‍යද, උපකාරද, ප්‍රයෝජනද නැද්ද? ඕක තමයි ලෝක සිද්ධ වෙන නිවැරදි ධර්මතාවය. සත්‍යෙක් හදන්නේ, පුච්චලෙක් හදන්නේ, සිතුවිලි ටිකක් හදනවා සතර මහා ධාතුන්ගේ එකෝ හොඳ බව එහෙම නැත්නම් ප්‍රකෘති తত্ত্বය එහෙම නැත්නම් විකෘති తত্ত্বය ඒ සුද්දාස්තික කලාපේව සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හෝ ප්‍රකෘති తত্ত্বය පුච්චලේ කදලා නැහැ ඒ අනුව තමන්ට සිත් පෙලක් හදනවා ඒවා විඳින්න අවශ්‍ය කරන සිත් පෙලක් හදනවා එහෙනම් කබලෙන්කාර ආහාරය උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට අවශ්‍යයි උපන්නා වූ සත්‍යයට එතන ඉඳලම ආයි චුතිය දක්වාම මේ භවයේ අවසානය දක්වාම අවසානයේ දෙලුම් මිස්ම ටිකක් හරි දානවා කටට. අවශ්‍යද නැති. එහෙනම් උපන් උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක විශේෂ ආහාරයක්. හරිද? ඊගාව ආහාරය තමයි පස්ස ආහාරය. ස්පර්ශ ආහාරය. ඒතකොට දැන් ස්පර්ශ ආහාරය උපදින්න ඉන්න සත්‍යයට කොහොමද ප්‍රයෝජන වෙන්නේ? එයි අර කලලේ මවගේ ගර්භාෂයේ කලලේ අර ඕජා රූපය පැතිරෙනවනේ. පැතිරෙන්නේ මේ විඥානේ මේකට ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ වීම අනුව තමයි අර වෙනස් වීම ඇති කරන්නේ. තේරෙනවද දන්නේ කියන්නේ. විඥානේ මේකේ බහින්නේ පෙයි. නැත්තම් දරුවේ පිළිසඳ ගන්නෙ නැහැනේ. අම්මා දැන් හැම දිනාටම දරුවෝ ඉන්නවද? නැහැ. එතකොට ඒ මව්පිය එකතු වෙන්නේ නැද්ද? සම්බන්ධ වෙන්නේ නැද්ද? ඇයි දරුවෝ නැත්තේ? ප්‍රතිසන්දි විඥානය බැස ගන්න සුදුසු විඥානයක් ඒ කලලයට සම්බන්ධ වෙන්නේ. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා අර බෝධිරාජ කුමාරයාගේ කතාවේදී. ඒ බෝධිරාජ කුමාරයාට දරුවෝ නැත්තේ ඇයි කියලා. දන්නවනේ දහලා තියෙනව නේද? ඇයි ඒ දරුවෝ නැති වුනේ? රජ එතකොට එයා කියනවා මම රජ මේ රටේ රජුරෝ. මට සියලු සම්පත් තියෙනවා. මට දරුසුරතල් බලන්න වාසනාවක් නැහැ. මට කලාලයක් එහෙම එලලා බුදුරජාණන් වහන්සේ උඩින් වඩි කියලා හිතුවා නේද? දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්වේ එතනට ඇවිත්? ඔක අයින් කරන්න කිව්වා. ඇයි? දරුවෝ හම්බෙන්නේ. එහෙනම් හැමෝටම දරුවෝ හම්බෙනවද? නෑ. මේ කරුණ තුන සම්පූර්ණ වුණොත් විතරයි පැවැත්මක් ගෙනියන්න පුළුවන්. එහෙනම් අර විඥාණය මේ අර යුක්තාණු හේවත් ඕචාරූපේ පතිත වෙන්න ස්පර්ශ වෙන්න ඕනේද නැද්ද? එහෙනම් ස්පර්ශය ආහාරයක්ද? උපදින්න ඉන්න සත්‍යයටත් ආහාරයක්. එතන ඉඳලා එතන ඉඳලා ඇහැට රූප ස්පර්ශ වෙන්න ඕනේ. ඇහැට රූප ස්පර්ශ උනේ නැත්තම් විඳින්නත් බෑ. එතන ඉඳලා පැවැත්ම ගෙනියන්නත් බෑ. ඊට පස්සේ හඳුනා ගන්නත් බෑ. ඒ ඉතින් ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැත්තම් විඳින්නත් බෑ. රූප පිළිබඳව හඳුනා ගන්නත් බෑ. රූප පිළිබඳව සිත් හොඳ පැත්තට හෝ නරක පැත්තට බලවත් කරන්නත් බෑ. චක්කු විඥානය අසුරු කරගෙන. ඇස මූලික කරගෙන. පැහැදිලිද කියන්නේ? එහෙනම් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? චක්කු සම්පස්ස කිව්වේ ඒකයි. මේක විශේෂ ආහාරයක්. අවසාන චුතිය දක්වාම ඕනේද? මේ සමහර වෙලාවට මේ ඉන්ද්‍රියන් අවසාන අවස්ථාවේදී ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්න පුළුවන්. අසක්‍රියයි. කනත් අක්‍රියයි. නාසයත් අක්‍රියයි. දිවත් අක්‍රියයි. කයත් අක්‍රියයි. මනස ක්‍රියාත්මකයි. මනසින් ගන්නවා අතීතයේ ඇහෙන් දැකපු රූප පිළිබඳව සිතුවිලි මේ මොලේ සෛල අතර තැන්පත් කරන් ඉන්න සංඥා මගින්. ඒව පේනවා මනසට. ඇස් දෙක පියාගත්තාම තමන්ගේ සිතට අනුගත කරගෙන තියෙන ඒවා පේන්නේ නැද්ද මනසට? ආ ඒවා තමයි ඉන්නේ. මේ ඉන්ද්‍රියන අනිත් ඔක්කොම අක්‍රිය වුණත් මනස කියන ඉන්ද්‍රිය ධර්මයේ ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වෙන තාක්කල් අරමුණු සමහර අය කියනවා එයා සිහිය නැතුවනේ මල එයක් කොහෙ ගියද දන්නේ නැහැ. අරමුණු ගන්නවා. අරමුණක් නැතුව චුතියක් සිද්ධ වෙන්නේ නැහැ. අරමුණක් එක්කම තමයි චුතියක් සිද්ධ වෙන්නේ. අරමුණක් නැතිව චුතියක් සිද්ධ වෙන්නේ රහතන් වහන්සේගේ විතරයි. අරමුණු ගැනීමන්නේ. රහතන් වහන්සේගේ චුතියේදී ගන්නෙ නැහැ. හැබැයි හැඩ රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ශරීරයට පහසක් දැනෙනවා. හැබැයි ඒවා තව භවයක් හදන්න තරම් බලය නැහැ ඒවට. කර්මය කර්ම නිමිති වශයෙන් ගන්න ඒවා ක්‍රියාසිත වශයෙන් ගන්න. එහෙනම් ඇහැට රූප ස්පර්ශ වුණොත් ප්‍රතිසන්දී ඉඳලම බිහි වෙච්ච තැන ඉඳලම අවසාන චුතිය දක්වාම ස්පර්ශ වුණොත් ප්‍රවෘත්තිය පැවැත්ම ගෙනියන්න පුළුවන් සිත් හදන්න පුළුවන් ඒ අනුව හඳුනා ගන්න පුළුවන් ඒ සිතක් හැදෙන්නේ හඳුනා ගැනීමේ සිත බලවත් වෙන්නේ ඒ රූපය පිළිබඳව හොඳ හෝ නරක හෝ ඒ සංස්කාර ඒතොර විඥාණය දැනගන්නවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් හතරක ප්‍රවෘත්තියක් තියෙනවා. හැබැයි ස්පර්ශය උනේ නැත්තම් ඒ හතරෙම ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. තේරෙනවද? එහෙනම් විශේෂ ආහාරයක්ද? සෝත සම්පස්ස. කනට බාහිර ශබ්ද. ස්පර්ශයෙන්. හැදෙනවා සිතක්. ස්පර්ශය නිසා තමයි ඒ සිත හදන්න පුළුවන් නැත්නම් හදන්න බෑ. තින්නම් සංගති පස්සෝ කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශය විසින්. ඒතර එතන ඉඳලා විඳිනවා. විඳින දේ හඳුනා ගන්න. හඳුනා ගන්න අනුව සිත බලවත් වෙනවා. කුසලයක් පිළිබඳව නම් හඳුනාගත්තේ කුසල පැත්තට බලවත් වෙනවා. නරක දෙයක් වැරදි දෙයක් පිළිබඳව හඳුනාගත්තේ අකුසල පැත්තට බලවත් වෙනවා සංස්කාර. විඥානයේ දැනගන්නවා. අරමුණ දැනගන්නේ විඥානය. දැන් එතකොට එහෙනම් එතනටත් ස්පර්ශයේ ප්‍රත්‍යද උපකාරද? කන ගාන සම්පස්ස. ගඳ සුවඳක් නාසයට ස්පර්ශ වෙන්න ඕනේද නැති? සුවඳද ගඳද කියලා දැනගන්න. නැත්තම් කවදාවත් දැනගන්න බෑ. එහෙනම් විඥානයක් හැදෙනවා එතන. කර්ණ තුන එකතු කරලා දුන්න ස්පර්ශය. ඒතොර ඒ හැදුනද එතන විඳිනවා. එක්කෝ සතුට වෙනවා එක්වමනාප වෙනවා. ඒ සුවඳ මිහිරි නම් සතුටුයි. ඒ සුවඳ දුර්ගන්ධයක් නම් අමනාපයක්. එනමයි. සංඥාවෙන් හඳුනගත්තේ. මේ සුවඳ මොන වර්ගයක්ද? මොන දෙයක්ද? කියලා හඳුනගන්න පුළුවන්. දුර්ගන්ධයක් වුණත් හඳුනගන්න පුළුවන්. සතෙක් මැරිලා අපි කියනවා මාකාරි කුණු ගඳක් වෙන සතෙක් මැරිලා කියලා. අපිට හඳුනගන්න පුළුවන් නේ. ඒ වගේ ගඳ සුවඳ හඳුනාගෙන ඒක තමයි සංඥාවෙන් කරන්නේ. ඒ අනුව සිත බලවත් වෙනවා. කො දේශයෙන් බලවත් වෙනවා. දුර්ගන්ධ ඉවසන්න බැරි නම් දේශයෙන් බලවත් වෙනවා. හැබැයි සුවඳන සතුටින් බලවත් වෙනවා. එතකොට විඥාණයෙන් දැනගන්නවා. හරිද? එතකොට ස්පර්ශය උනේ නැත්තම් ගේ ඉදිරි ක්‍රියාවන් එකක්වත් සිද්ධ වෙනවද? එකක්වත් සිද්ධ වෙන්නේ. එහෙනම් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? නාසය මූලික කරගෙන හටගන්න සිතුවිලි වල පැවැත්මටත් ජීවා සම්පස්ස. බාහිර රසය. දිවට ස්පර්ශය. හැදෙනවා සිතක්. රස දැන ගැනීමේ සිතක්. මේක මොන රසද? ලුණු රසද, පැණි රසද, තිත්ත රසද, කහට රසද, ඇඹුල් රසද? දිවේ තියන්න ඕනේනේ. නැත්තම් තේරෙන්නේ නේ. එතකොට කරුණු තුන එකතු කරගෙන ස්පර්ශය. තින්න සංගති පස්සෝ. ඒතර ඒ අනුව විඳිනවා. ඒ රසය හඳුනා ගන්න සංඥාවෙන්. හොඳ නම් සිත බලවත්. හොඳ පැත්තට. ලෝභයෙන් බලවත් වෙනවා. ඒ රස්සේ අමහිරිනා අමනාපේ ද්වේෂයෙන් බලවත් වෙනවා. විඥාණයෙන් දැනගන්න අරමුණ. මේ පිළිබඳව විඥාණයෙන් නිවැරදිව දැනගන්න. දැන් එතකොට එතනටත් ස්පර්ශය ප්‍රත්‍යද ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා අවසාන චුතිය දක්වාම ජීව සංපස්ස විශේෂ ආහාරයක්ද පැවැත්මට ඒ සියල්ල නාම ධර්ම. පුජ්‍යලයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. ජීවියෙක් නෙමෙයි. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපයත් එක්ක එකතු වෙලා සිදුවෙන ක්‍රියාවලියක්. කාය සම්පස්ස. බාහිර සීත උෂ්ණ දෙක. වහටද දැනෙන්නේ ශරීරයට. ඒ අනුව හැදෙනවා සිත. දැන් සීතලද දැන් උෂ්ණද. කරුණු තුන එකතු කළ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳිනවා. වේදනා. පසපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳිනවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්තාම ඒක හොඳ නම් ආස්ාවෙන් බලවත් වෙනවා. ඒක නරක නම් ද්වේෂයෙන් බලවත් වෙනවා. විඥානේ දැනගන්න. ඒතර වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඒ සියල්ලටම ඒ පැවැත්මට ඒ ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වුණේ ස්පර්ශය නෙමෙයිද? ස්පර්ශය නොවුණා නම් ඒ ඉදිරි ප්‍රවෘත්තිය සිද්ධ වෙනවද? නැහැ. එහෙනම් උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ස්පර්ශයේ විශේෂ ආහාරයක්ද? මනෝ සංපස්ස. මනසින් ගන්න බාහිර අරමුණු. හදන මනෝ විඥානය. ඒක ස්පර්ශුන් නැත්තම් මනෝ විඥානයක් හැදෙන්නේ නැහැ. බාහිර අරමුණක් ඕනේ මනසට සම්බන්ධ වෙන්න. ඒතර යනුව මනෝ විඥානයක්. ඒ අරමුණ දැනගැනීමෙන් සිතක් හැදෙනවා. ඒතර කරුණු තුන එකතු කළේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා විඳිනවා මනසින්. මනස විඳින්නේ නැද්ද? විඳිනවා. හොඳට විඳිනවා මනසින්. රැයට නිදා ගන්න ගියාමත් හොඳට කල්පනා කර දවසේ වෙච්ච සුබ දේවල් පිළිබඳව හොඳට ආස්වාද විඳ විඳ නෙමෙයිද නිදාගන්නේ? එහෙන් දැකපුවා, කනෙන් අහපුවා, නහයෙන් දැනගත්තේවා, දිවෙන් විඳ රස එනවද නැද්ද? මනසින් ගන්න අරමුණ. ඒතර ඒ අනුව සිතක් හදනවා, ඒක හඳුනා ගන්නවා සංඥාවෙන්. ඒතර ඒක හොඳනම් බලවත් වෙනවා සිත. ලෝභයෙන් ඒක අකමැති අමනාපන දේශයෙන් බලවත් වෙනවා. විඥාණයෙන් දැනගන්න. හරිද? එහෙනම් මනෝ සම්පස්සයත් උපාදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් විශේෂ ආහාරයක්ද හේතුවක්ද නැද්ද? විශේෂ ආහාරයක් විශේෂ හේතුවක්. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව බුදුරජාන් වහන්සේ දේශනා කරන උපදින්න සැරසෙනා වූ සත්‍යයට. උපන්නා වූ සත්‍යයට. ඕනි විශේෂ ආහාරය. කොහොමද? මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනා. චේතනා කියන්නේ කුසල කුසල. කුසල චේතනා, කුසල චේතනා. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. ඔයින් එක කරන්නේ නෙමෙයිද බැස්සේ? ආ අකුසල ආරම්මණයක් ගත්තා නම් නිරය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. අපි එහෙට ගියේ නෑනේ. එහෙනම් අපි දැන් ආවේ කුසල ආරම්මණයක් එක්ක. කුසල චේතනාවක් එක්ක. කුසල සිතුවිල්ලක් එක්ක පැටලිලා ආපු මනසනේ දරන් ආවේ මෙතනට. එහෙනම් ඒක ආහාරයක්ද බහින්ද? උපදින්න ලෑස්ති වෙන සත්වයාටත් ආහාරය. උපන්නා වූ සත්වයාටත් එතන ඉඳලා මනස සකස් වෙන්නේ නැද්ද චේතනා මෙච්චර කාලයක්? කුසල පැත්තටත් බලවත් වෙලා තියෙනවා සිත. හැබැයි කුසල පැත්තට බලවත් වෙලා තියෙනවා. තියෙනවා. මේ මෙතනදී තමයි මේ මනෝ සංචේතන ආහාරයේදී තමයි තමන් කොච්චර කුසල් දහම් පින් දහම් සිද්ධ කරත් චුති ප්‍රතිසන්දි දෙක ගලපනකොට යම් අකුසල සිතුවිල්ලක් ආවොත් මොකදින්නේ නරක තැනක. අන්න ඒකයි මේ සංසාරේ තියෙන අතිශය භයංකාරත්වය. දැන් මේ ඊයේ කෙනෙක් මට කතා කළා. කතා කළා කිව්වා. නිතරම කතා කරනවා. පිටරට ඉන්නේ. හාමුදුරනේ අපේ ඉස්සෙල්ලා හිටියකෝ බල්ලෙක් ගෙදර. ඒ බල්ලා හරි කැමතිකෝ පිරිත් අහන්න. පිරිත් අහනවලු බල්ලා. හාමුදුරු කෙනෙක් කියලා බණ කියනකොටත් පැත්තකට වෙලා හොඳට වාඩි වෙලා අහගෙන ඉන්නවලු. කවදා බුරන්නේ නැහැ. එයාට නිදා ගන්න පිරිත් දාලා දෙන්න ඕනේ. හොඳයිද? බල්ලා උඩට. ඇයි සංසාරේ පුරුදු කරන් අපි. ඒ තමයි සසර ගති කියලා කියන්නේ. ජම්ම ගති කියන්නේ. අහලා තියෙන හැම එකන්නේ. ඉතින් බල්ලා මලා කිව්වා. බේරගන්න හැදුවා කිව්වා ලක්ෂ 12ක් විතර වියදම් කරා කිව්වා බල්ලා මලා කිව්වා බේරන්න බෑ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරිනේ මැරෙනවා කිව්වා. නේ. දැන් ඊට පස්සේ දැන් ඊයේ උදේ කතා කරලා කියනවා. හාමුදුරනේ අපේ ගෙදර ඉන්නවලු දැන් පූස දෙන්නේ. මට ඒකේ ෆොටෝස් ටිකක් තියලා තිබුණා. ගෙදර තියෙනවලු සැටියක්. ඔය සැටිය උඩමලු බුදියන්නේ. සැටිය ලක්ෂ පහකලු. දැන් බලන්න හොඳට බුදි මට ෆොටෝස් ටිකක් ඒවල තියෙනවා මගේ ෆෝන් එකට. පූස දෙන්න හොඳට බුදි. දැන් එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ? දැන් කට්ටිය ලක්ෂ 5ක සැටියක් තියෙනවා කට්ටිය ගාන. මම නම් වාඩි වෙලාවත් නැහැ. අර පූස දෙන්න හොඳට නිදි. ඇයි ප්‍රතිසන්දිය වැරදුනා. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දි දෙක ගලපන අවස්ථාවේ අකුසල ආරම්භණයක් ගත්තේ. තිරසන් ලෝකයකට සම්බන්ධ කරලා දුන්නේ. හැබැයි ප්‍රවෘත්තිය පැවැත්ම හොඳයි. දන් දීලා තියෙන පෙරභාවය. දැන් යාගේ සතර මහා ධාතු හා එයාගේ සිතුවිලි සුවසේ පවත්වනවද නැද්ද? හැබැයි ප්‍රතිසන්දිය වැරදිලා. වරද්දගත් ප්‍රතිසන්දිය. හැබැයි ප්‍රතිසන්දිය වරද්දගත්තට උපස්තම්භක කර්මය සහයෝගය දෙන කර්මය මොකද්ද? පෙර භවයේ කරගත්ත කුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන් තේරෙනවද? දැන් පැහැදිලිද කියන්නේ? ඒතොර චේතනාවන් නේද මේ සියල්ල සිද්ධ කරන්නේ. මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා චේතනාව තමයි අවසාන අවස්ථාවේ ඒ ආරම්මණයක් අරගෙන මේ භවයට එන්නේ. එන උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට ඒකයි චුල්ලසෝතාපන්න සෝවන් වෙනතුරු අතිශය භයංකාරයි. කොච්චර දන් දුන්නත් කොච්චර කුසල් දහම් සිද්ධ කළාත් කොච්චර පින්කම් සිද්ධ කළාත් කටින සිවුරු 1000ක් පූජා කළාත් අවසාන ආරම්භණය තමයි තීරණය කරන්නේ. අවසාන ආරමුණමයි තීරණය කරන්නේ. හැබැයි චුල්ල සෝතාපන්න පුජ්‍යලයට කිසි ගැටලුවක් නැහැ. එයාට කිසි බයකුත් නැහැ. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා. එයා දැනගෙන යන්නේ. ඇයි? ධර්මය දැනගෙන තියෙනවා ධර්මය දැකගෙන තියෙනවා. එයා කිසි බයක් නැහැ. එයාට ප්‍රත්‍යක්ෂයි. එයා නිරේ යන්නේ කියලා. තිරිසන් ලෝකයක් නැහැ කියලා, പ്രേත ලෝකයක් නැහැ කියලා ඒ සඳහා අවශ්‍ය කරන ආකාරයට එයාගේ මනස සකස් වෙන්නේ. ඒ චේතනා සකස් වෙන්නේ. මම මීට කලින් ධර්ම දේශනා සති දෙකකට තුනකට කලින් කිව්වා. සෝවාන් පුජ්‍යලේ කඳුර ගන්න ආකාරය කරුණු හතකින් මම පෙන්නවා. පෙන්වලා දුන්නා. ඇහුවේ නැද්ද? මේ සති කිය සතිය නැත්නම් පිට සතිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඉස්සර සතිය සෝවන් පුච්චලේ කඳුර ගන්න තියෙන කරුණු හතක් ගැන කිව්වා. බලන්න එක පරිවයින් කරලා බලත් හැක YouTube එකේ තියෙනවා. එහෙනම් මනෝ සංචේතන ආහාරය උපදින්න ඉන්න සත්‍යයට උපකාරද නැද්ද විශේෂ ආහාරයක්ද නැද්ද? උපන්නා වූ සත්‍යයටත් මේක ගෙනියන්නේ. සංස්කාර අවසන් වුණොත් ඊගා බස් බප්‍රසන්දියන්නේ. සංකාරපච්චය විඥානක්. ඒතර සංස්කාර කිව්වේ මනෝ සංචේතන ආහාරයට තමයි ඔය සංස්කාර කියලා කියන්නේ. ඒතර සංස්කාරයන්ට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව. ආශ්‍රව වලට ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තණ්හාව. දැන් ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාර වලට මේ ආහාර සියල්ලටම හේතුව හරිද එතකොට? කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ මේවා. තේරෙනවද? එහෙනම් මනෝ සංචේතන ආහාරය උපන්නා වූ සත්‍යය එතන ඉඳලාම චේතනා හදනවද නේද? සිත දෙපැත්තට බලවත් වෙනවද නේද? හොඳ පැත්තටත් බලවත් වෙනවා නරක පැත්තටත්. දැන් වැඩිපුර කරගන්න ඕනේ මොකක්ද? නෑ වැඩිපුරම හොඳටම කරගන්න චුලසෝතාපන්න. එතනට આવොත් බය වෙන්න අවශ්‍ය නෑ. එතනින් මෙහාට නම් ඉතින් බයම තමයි. කිසි කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ. කොහේ යයිද කියලා. තේරුණා? එහෙනම් තර කබලින්කාරාහාර පස්සාහාර මනෝ සංචේතනාහාර විඥානාහාරය. තර විඥානාහාරයත් උපදින්න ඉන්නා වූ සත්‍යයටත් ප්‍රයෝජනද නැද්ද? ඒදි විඥාණයනේ බැරින්නේ මේකේ. උපදින්න සැරසෙන්නා වූ සත්‍යයට. විඥාණයට ආහාරයක් දුන්නේ කර්ම වලින්නේ. කුසල කර්ම කුසල කර්ම කුසල සංස්කාර සංකාරපච්චය විඥාන. ආ බැස්සා. එහෙනම් උපදින්න ඉන්න සත්‍යයටත් විශේෂ ආහාරයක් එතන ඉඳලා චුතිය දක්වාම විඥානය අවශ්‍යද නැද්ද? චක්කු විඥානයත් ඕනේ. සෝත විඥානයත් ඕනේ. ගාන විඥානයත් ඕනේ. ජීවා විඥානයත් ඕනේ. කාය විඥානයත් ඕනේ. මනෝ විඥානයත්. දැන් එහෙනම් එතකොට උපදින්න සැරසෙන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් විඥානයේ ප්‍රත්‍යද උපකාරද ප්‍රයෝජනද නැද්ද? හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ ආහාර හතර විශේෂ ආහාර හතරද? හොඳයි. ඔය ආහාර හතරම හැදෙන එක හේතුවක් තියෙනවා. තණ්හාවයි. තෘෂ්ණාව නිසා තමයි කර්ම කරන්නේ. තෘෂ්ණාව නැත්තම් මේ ලෝකෙ කිසි කෙනෙක් කර්ම කරන්නේ. ඕන්නම් තණ්හාව සහ මුලින්ම එක ශේෂයක් ගන්න නැතුව සම්පූර්ණයෙන් තෘෂ්ණාව අවසන් කරන්න බලන්න සංස්කාර හදන්න පුළුවන්ද කියලා බලන්න. හදන්න බෑ. කබලින්කාර ආහාරයටත් හේතුව තණ්හාව නෙමෙයිද? ආහාර ගන්න රස තණ්හාව නැද්ද? කාටවත් නැද්ද රස තණ්හා? තියෙනවා. තියෙනවනේ. ඔව්. ඒතර කබලින්කාර ආහාරයනේ රස තණ්හාව කියන්නේ. ආ එහෙනම් තියෙනවනේ. තණ්හාව නේද හේතුව? ඔව්. ඒතර ස්පර්ශය වෙනවට කැමතිද නැද්ද? අද ස්පර්ශ නැත මේ විඳින්න බෑනේ කොහොමද විඳින්නේ? ඇහෙන් විඳින්නත් බෑ, කනෙන් විඳින්නත් බෑ, නාසයෙන් විඳින්නත් බෑ, දිවෙන් විඳින්නත් බෑ, කයෙන් විඳින්නත් බෑ, මනසෙන් විඳින්නත් බෑ. ස්පර්ශයක් උනේ නැත්තම්. එතකොට එහෙනම් තණ්හාව තියෙනවද? තියෙනවා තියෙනවා තණ්හාව. ඇහැට රූප ස්පර්ශ කරගන්න හොඳ රූප ස්පර්ශ කරගන්නම තමයි කැමති. තියෙනව නේද? එහෙනම් තණ්හාවද හේතුව? ඔව්. එහෙනම් මනෝ සංචේතන ආහාරයට මනසේ සකස් වෙනා සිතුවිලි වලට තෘෂ්ණාව නේද මූලික සංස්කාර. ඒතොර ඒක. එහෙනම් විඥානයේ පැවැත්මට කැමතිද නැද්ද? ඉතින් තණ්හාවනේ. කැමැති කියන්නේ තණ්හාව. දැන් විඥානය හොඳයි මේ අවස්ථාවේ ශරීරයෙන් ඔය සතර මහා ධාතුන්ගෙන් බැහැර වෙනවට කැමතිද? ඉතින් ඉතින් කැමැති කියන්නේ තණ්හාවනේ. තේරෙනවද? කැමැති කියන්නේ මොකක්ද? තෘෂ්ණාව. කැමැති කියන්නේ ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම, කාමච්ඡන්දය, තෘෂ්ණාව, බැඳීම. ආ. දැන් එහෙනම් කබලින්කාර ආහාර පස්සාර මනෝ සංචේතර ආහාර විඥාන ආහාර උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ප්‍රත්‍යයයි උපකාරයි ප්‍රයෝජනද නැද්ද? ඔය ආහාර හතරම හදන හේතුව මොකද්ද? හොඳයි. එතකොට ඒ ආහාර හතරෙන්ම හදන්නේ පුජ්‍යලේද? සත්‍යයේද? නාම රූප දෙකක්ද? නාම රූප දෙක. එහෙනම් මේ තෘෂ්ණාව සහ මුලින් අවසන් කළොත් ඒ Nirodhayයි. ඒ අවසන් නිවනයි. ඒ නිවන. ඒකට මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික නෙමෙයි ලෝකෝත්තරයි. ලෝකෝත්තර වෙන්න ඕනේ. ලෝකෝත්තර වෙන්නේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක ඕනේ. සම්මාදිට්ඨියට එන්න. විදර්ශනා ප්‍රඥා ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. කර්මයට විපාකයක් තියෙනවා කියලා පිළිගන්නේ එක ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. හේතුඵල ධර්මතාවයන් නිවැරදිව දැකලා සියලු දේ අත්හැරීම පිළිබඳව වෙරවඩනවා නම් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගාටම ලෞකික වශයෙන් උත් තියෙනවා ලෝකෝත්තර වශයෙන් උත්. විදර්ශනා ප්‍රඥාවත් එක්ක යෙදෙනවද? ඒ ලෝකෝත්තර. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ලෞකික පැත්තටත් පුළුවන් මේව දිනු කරන්න. ලෝකෝත්තර පැත්තටත් පුළුවන්. හැබැයි සසරෙන් නිවනට නම් ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත දිනු කරන්න ඕනේ. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. ඒ මාර්ගයයි. දැන් මොන මාර්ගයද යන්නේ? සසරෙන් නිවනට බණ කිව්වේ කැමතිනම් සසරට යන්න පුළුවන්. හැබැයි සසරට ආයි නැවත සසර ප්‍රාර්ථනා කරනවා නම් අර පූසෝ දෙන්නා වගේ ඉන්නත් පුළුවන්. හැබැයි පින් කළා තියෙන හොඳට කුසල් දහම් පින්දම් සිද්ධ කළා තියෙන අවසාන අවස්ථාවේ ප්‍රතිසන්දිය වැරදුනොත් දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිසන්දිය හොඳයි. ආ හැබැයි ප්‍රවෘත්තිය ටිකක් ප්‍රවෘත්තිය පැවැත්මේ අඩුපාඩුවක් තියෙනනේ. අරමුණු ඉටු වෙන්නෙම හරියටම ඉටු වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ප්‍රතිසන්දිය ප්‍රවෘත්තිය දෙකම හොඳ අයක් ඉන්නවා. ඔය ධන කුයරෝ ඉන්නේ. ප්‍රතිසන්දියත් හොඳයි, පැවැත්මත් හොඳයි. ତර මේ දුප්පත් අසරණ අහිංසකයන් ප්‍රතිසන්දි හොඳයි. ප්‍රවෘත්තිය දීලා නැහැ. පින් කළා නැහැ. දැන් හරිද? ඒතර කර්මානුරූපව. පුජ්‍යලේ හදන්නේ. නාම රූප දෙකක් හදන්නේ. විකෘති වූ සුද්දාස්තක කලාප හදනවා. ඒ පිළිබඳව මනසට දුක් දෙනවා. මනසට පීඩාවක් දෙනවා. පීඩනයක් ඇති කරන්නේ. ඒ තමයි කර්මයේ විපාක විඳිනවා කියන්නේ. ධර්මදේශන අවසන් කරනනේ කාලය ඉවරයි. පැහැදිලිද? හේතු හතර අයින් කරන්න. හැබැයි හේතු හතර නිකන් අයින් කරන්න බෑ. තණ්හාව අයින් කළොත් හේතු අයින් වෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය හේතුව හැටියට ගත්තේ. සමුදාය සත්‍ය තෘෂ්ණාව. හොඳයි ඒක අයින් කරන්න වෙනවා.